අන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්නචාරාත්මක වැඩ පිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. අනිකුත් ප්‍රශ්න සභාවට තියෙනවා ඉදිරිපත් කරන්න කියලා සාදරව. ගරුතර ස්වාමීන් වහන්සේ යේමා කම්පන චංචල ප්‍රත්‍යන්ත පරාසිතන කියන්නේ පෞද්ගලික සමාජීය බලන පිළ තුනකට ගණනාවක් පෞද්ගලික එසේම මගේ ඔරෝහා මනසට විදර්ශනක ආලෝකයක් ලක් තව එකක් විදර්ශන පරිවර්ත වඩා ආලෝකයක් ගන්න කිසිත් ඔරෝහා මනස වඩා ආලෝකයක් පහක් අතර විදර්ශන පෙරසේ භාවනාවේදී ආලෝකේ නා උඩා තරවේ ආලෝක රාශියක් තිබේ කාටවත් කාටද අද භාවනා අවසානයේ කාට සේව් වෙන්නේ. කරුණාට මේ අහගන්න කියන නගරය. ඔබවහන්සේ දෙන්නා. ඔව් මේක ਸਰවඥාගේ පස්සම්බණය සංසිඳීම කියන තැන තමයි පාවිච්චි කරන්නේ. ඉති පස්සම්බණය කෙලින්ම කායික මානසික සුවයට සම්බන්ධයි. එනිසා යම් ප්‍රමාණයක අසද්දි පස්සම්බන සංසිඳීම සංහිඳියාව නැත්නම් ඒ කියන්නේ රෝගයක්. කායික මානසික රෝග. ඒක නිසා රෝගයක් නැති කෙනෙක් ලෝකේ නැහැ. නමුත් ඒ කෙනාගේ දක්ෂකම වෙන්න ඕනේ පුළුවන් තරම් tempat වෙන පැත්තට, පස්සම්බනේ වෙන පැත්තට, පස්සද්ධිය වෙන පැත්තට යන්න. ඒකම නැතුව අපි මොන හේතුව නිසා හෝ මේක හිතාමතා අවශ්‍යන තැනකට ගියොත් අනුන්ට අනුන්ට තවුසන තරම් ගියොත් ඒක තමයි දුක කියලා කියන්නේ. ඒ නිසා ඒ සිල තිබුණාට ප්‍රශ්නයක් නැහැ. අපි ක්‍රියාවලිය හැම වෙලාවෙම යොමු වෙන්න ඕනේ. ඊ타මතයි අවශ්‍ය නැති tempat කරන සංහිඳියාවකටපත් වෙන දේ. ඒක තමයි අපිට බාහිර බලාපොරොත්තු වෙන්න පුළුවන් නිවන. ඉතින් මේ පරිසරයක් තියෙනවා නම් කොච්චර වීදම් කළා හරි කමක් නැහැ. මේ පරිසරයට ඉන්න එක ලාභයි. මොකද මේ පරිසරයක විතරයි අභ්‍යන්තර නිවනක් අපිට සාධනය කරගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් කායික මානසික සුවයක්. ඉතින් ඒ නිසා පුළුවන් තරම් මේ විෂම ලෝකයේ සමහිත පවත්තන එක කම්පන චංචල ලෝකයේ යම් පුදුන්තරෝ නිශ්චලව පස්සද්ධියට යොමු වෙන ක්‍රමයක් තියෙනවා නම් ඒක මේ තියෙන අත්දැකීම් වලින් හොඳටම දැක ගන්න පුළුවන් කොයි පැත්තද පස්සද්ධිය පැත්තට සම්පසම්බනේ පැත්තට යන කොයි පැත්තද කිපෙන පැත්තට යන මේ කිපිත කිපෙන පැත්ත කුපිත පැත්ත වලට කෙලිම කෙලස් කරනවා බුදුචානන්සේ නිවනට කිවි අකුප්පාමේ චේතෝ විමුක්ති මගේ හිත කිපෙන පැත්තෙන් කුප්ප පැත්තෙන් අකුප්පා පැත්තට ගියා. ඊට පස්සේ තමයි මම මේ ලෝකයට මේක කරන්න පුළුවන් බවට දේශනා කරේ. ඒ නිසා මේ වගේ භාවනා කරනකොට ඒ කම්පටි චංචල වැඩි වෙන පැත්ත අඩු වෙන පැත්ත අඩු පැත්ත වැඩි පැත්ත කියලා හොඳට තමයි තේරෙනවා. ඊට පස්සේ ආයෙ කායිමත් අහන්න යන්න එපා. අඩු වෙන පැත්තට සංසිඳන පැත්තට කටයුතු කරන එක තමයි තමන් ආදර්ශයට ගන්න ඕනේ. ඒක තමයි යෝනිසමංචකාරය කියන්නේ. සත්‍යවත් අදෝදේ වාරාවේදී කුසේ යන්නේ ඒ උත්තර පුරා කර්ජනාසේ දැන මේ කාඩියට වරන්නේ අය සියලුම වෙනමවල මේ වගේ සබා පුස්තරයන් දැනගන්න අපි නෑ මේ වාහනේ පසුදැනවද විදිත නදරුනේ ශ්‍රවීම අවශ්‍ය කිරීම පරිදැයි ඒ විග්‍රහක මොකේ දැනීමක් කරන මෙවැනි දේ නිසා සිත ඒකාග්‍රතාවයේ පවතින්නේ නැගිටලා ඒ වගේ බලාපොරොත්තු වෙන්නේ නැත්නම් දැනුත් මොහොතක්ස්ථානේ ඉලයිද ඉලක්ක කරනවා. මතකයි මම දෙවෙනි දවසේ විතර මතක් කරා. භාවනා විදී සැකන තියෙනවා නම් මූල කර්මන්තාන්ට යන්න සැක නැතුව තමන්ගේ ඉදිරි ගමන පිළිබඳව සෙල්ලක්කාරකම එමත් රැඩිකල් වාදී ගතිය තියෙනවා වෙන දෙයකට වෙන්නයි. ඒ මූල කර්මන්තාන් නැවත යෑමෙන් සැකතුරු වීම වුණාට කාලීනාස්ති වීමක් වෙනවා. ඒ නිසා වෙන දෙයකට කලපුරුද්දෙන් දකපුරුද්දෙන් අහපුරුද්දෙන් කල දෙයට යන ගතිය තමයි යෝගාවචරය තුළ වැඩෙන්නේ භවණ හරියට දන්නවා. නැත්නම් හැම වෙලාවෙම සැක කරනවා, කුතුහල දනවනවා, මූල කර්මස්ථාන දෙනවා, ගුරුවරගෙන් විමසනවා. ඒ හැම වෙලාවකම අර අනවරත ප්‍රවාහයට බාධා. ඉතින් ඒක බාධාව කියලා කියන්නේ පවක්වත් දනුවක් කළ යුතු වරද්දකුත් නෙවෙයි. නැත්නම් ඒක වළක්වන්න පුළුවන් නම් වළක්වන්න. යන දෙයට වෙන්න දෙන්න දෙයට දෙන එක කියන්නේ තමන්ගේම සීලය තමන් විශ්වාස කරනවා කියන එක. අප වාහනයක් පදවමින් ආලසිකව අත්වල ඉදිරිපස වාහනයේ වේගයට සාපේක්ෂව කරගෙන යන බව දැනෙනවා. ඕනෑම වැඩක් සංකීර්ණ කරගෙන වැනි අවස්ථාවකදී මේට අත්වල සරණ දෙන ආකාරයක් පැහැදිලි දෙනවා. මේ වාහන පරිවාරයේ ප්‍රශ්න නිසා අනුමැතියක් දුරට ඔබලාගේ දෙලසක් මට තේරුන්නේ අන්තිම ඉස්සෙල්ලා තුන්වෙනියට අන්තිම පැත්තේ බලන තුන්වෙනි වාක්‍ය මේක කරන ගමන් මොකද්ද කරන්න මතක් කරන්න බඳන කාරණා මොකද්ද අහන ප්‍රශ්න. අහන පදවන ගමන් මොකක් කරලා දාන්න. පොරේ වැරසකේ කරගෙන නැයි අවස්ථාවකදී මේ තාත්තව සතුටක් දෙන ආකාරයට හැදෙන්න දෙන්නේ. ඊට අමතරව සතුටක් දෙන්නේ දැන් නෑ මේකට සතිය කියන්නේ. වතුරේ ඉන්න මාළුවෙක් ඇහුවොත් මේ මට වතුර ගැන කියලා දෙන්නේ කියලා. හයිඩ්‍රොලොජිස්ට් කෙනෙක් කියලා පන්ති කාමරේට ගෙනලා කල්යාලේ උගන්වුවොත් එහෙනම් මොකද වෙන්නේ? මාළුව ඉපදෙලින් වතුරේ ඉන්නේ වතුරේ. ඌ අහන වතුර ගැන මොනවද කියලා. එහෙනම් Taman ඒක පිළිබඳව අවදින ඔයිට වැඩි සතුටක් වෙන්න දෙයක් නැහැ. ඕනේ දෙයක් කරනකොට සත්‍ය ප්‍රධාන වෙලා තියෙන්නේ. ඒක පිළිබඳව අපේ කෘත් සාරේ සාධනයක් නෑ. නමුත් ඒ බව දන්නවනම් ඒ තියෙද්දිත් නැත්නම් සත්‍ය වඩන්න හදනවා. එහෙම නැත්නම් හරියට බලන්න හදනවා කියලා කියන්නේ තාම කුකුසක් තියෙනවා. තාම සැකයක් තියෙනවා. තාම මුළු හදින්ම වැඩේ වෙන්නේ නැහැ. ඒක පදවන බව පදවන වෙලාවේ දන්නවනම් ඉස්සර ප්‍රශ්න කියන විදිහට ඇඟේ කම්පන චංචල තියෙන බව දන්නවනම් ඉතින් ඒක තමයි සත්‍යයෙන් කර දෙන කෘත්‍යය. ඊට පස්සේ ආය මූල කර්මස්ථානේ බල බල ඉන්න දෙයක් නැහැ. ඒ සත්‍ය කෘත්‍යය සිදිනවනේ. ඒ නිසා ඒක වෙනවනම් ඒක මුළු ශරීරේ පුරාම පැතිරී යන්න අරින්න ඒක තමයි මේ කරන වැඩේ හොඳටම දන්නවා ඉතින් ඒ ඉස්සර ප්‍රශ්නේ මේකේ දෙකේම සමානතාවයක් මට නම් දැනෙන්නේ ඉතින් වෙනකොට මේක තමයි සතිය කියන්නේ මේ කොච්චර වෙලා ප්‍රශ්න අහිමෙන්තරෝ සැකයකින්තරෝ මුළු හදින්ම කොච්චරලා කරන්න පුළුවන්ද කියලා බලන එක තමයි ඊගාව ප්‍රත්‍ය වෙනවා වෙන්න දෙන්නේ ගාතන් මනස ආනාපානයේ සමහර වෙලාවට අපි වේදනාව දැනෙනකොට ඒවා පිළිබඳ ආනාපානයේ සිදුලන්නේ හරියට. අයර සැලෝ දැනෙන්නේ ඕක ආනාපානයේ වේගයෙන් මැෂින් එක වගේ වැඩ කරනවා වගේ දැනෙනවා. ඒකෝ ඒ ස්වභාවය හරියට. එකපාරට අය මුදව සිදුලලා ආසේ සිදුනවා වගේ දැනෙනවා. සැහැණ වෙලාවක නැතිලා මෙහෙම වෙනකොට ආනාපානයේ මුදව වගේ සිදුවීම හරියට. දැන් සැහැණ වෙලාවක ආනාපානයේ කරේ උපාදක කරනවා. මේක තමයි තමන් දැනගන්න ඕන කොතෙන්ට යනකම් ආනපන බලලා මේ යන්ත්‍රේ කස ගමන්ට ඕනද යන්ත්‍රේ කස කැවුනට පස්සේ ඒක දිගේ යන්න ඕනද කියන එක ඕම නෙවෙයි හෙට උදේ වෙනකම් ප්‍රශ්න අහුවත් ඉවර කරන්න බෑ තමන් දන්නේ නැත්නම් මේ එන්ජින් එක ස්ටාර්ට් කරන්න ඉස්සලා මෙච්චරක් ස්ටාර්ට් කරලා ෆස්ට් ගියර් එක දාන්න ඉස්සලා මෙච්චරක් පෙට්‍රල් දෙන්න ඕන ගෑස් දෙන්න ඕන කියලා ඒ කොහොමනක්වත් ටෙක්නිකල් රයිටින් කරන්න බෑ ස්ලෝ රන් එකේ තියෙනකොට මෙන්න මෙච්චරක් ගියාට පස්සේ තමයි ගියර් එකට එන්ටර් කරන්න ඕන කියන එක කියන්න තේරෙන්නේ ඉතින් කොතෙන් යනකම් සතියෙන් ඉන්නවද කොතනින් පස්සේ භාවනාවට ඉඩ දෙන්න ඕනද කියන එක කර බලන්න. කර බල බල බල බල යනකොට මේ වගේ ප්‍රශ්න ඕනේ තරම් එයි. හැබැයි හැම ප්‍රශ්නයක්ම මේනොට විසඳිලා ඉවරයි. ඔක වෙච්ච වෙන්නේ වෙලා ඉවරයි. ඒ නිසා මේ වෙච්ච දේ දිහා බලන්න බල්ල ඒක ආදර්ශයට ගන්න පිට කෙනකින් අහලා පිට තැනකින් නෝ උගන්නන්න පුළුවන් දේවල් නෙවෙයි. ඉතින් ඒ ඒ කාරණා තමයි යෝගාචරයේ අනුග්‍රහය කියන්නේ. මේ මේ වෙලාවට සතිය උදව් කරගන්න මේ වෙලාවට සතිය පැත්තකට දාලා විචේච්ඡ සතියතිකේ නැත්නම් මේ මේ වෙනකන් ආනාපාන උදව් කරගන්න මෙතන පස්සේ ආනාපාන උදව් නොකර කෙලින් යනවා කියන එක මොන જાතියෙන් කිව්වත් ඒක ටෙක්නිකල් රයිටින් කරන්න බැරි වැඩක්. ඒක නිසා ඒක කරබලණ්ඩයි. අපි මේ භාවනා කරනවා. ඒ කියන්නේ නිසා පුළුවන් තරම් කරලා කොතෙන්ට යනකම් හැරමිටිය පාවිච්චි කරනවාද? කොතෙන් පස්සේ හැරමිටිය බිම තියනවාද? කොතෙන්ට යනකම් පහුර පාවිච්චි කරනවාද? ගඟක් එකට එනකොට කොතෙන් එහාට පහුර බිම තියනවාද කියන එක ඒක ඉතින් පුද්ගලික මතයක් ඒ නිසා ඒක කරලම බලලා පුරුදු වෙන එක තමයි උත් කියලා කියන්න පුළුවන්. ඊයේ සාදේශයේදී විස්තර කළ ආනාපාන භාවනාවේ විවිධ අවස්ථා සහ විඥාන නිරෝධයේ සම්බන්ධය දෙකම අවශ්‍යයි. බලන්නට නිර්දේශ දෙන්නේ. මේ උපකක් මේ සඳහා නිර්දේශ කරන උදා රැගගත් පාණන්දේලා සපත. අර තමන් ලියන පොත තමයි හොඳ මේකයි ලිව්වොත් මට කියන්න මම මේ කාට කාටද බෙදලා දෙන්න මේ අනු ලියපු පොත පච මේ වකියවලා ඒ තරම්ම බුදුහාරමේ 84000ක් ධර්මස්කන්ධය දේශනා කළත් ඕක කියා ගන්න බෑනේ. ඕක කියන්න පුළුවන් නම් ඒ පොත තියෙයිනේ. ජීඳා තමන්ගේ පොත දෙන්න මම රස්සාව කරන කාලේ සුද්ධ ඇවිල්ලා මගේ සාක්කුවට පුංචි පොතක් දැම්මා. ඊළඟට මේ ලෝකේ තියෙන හොඳම පොත ඕක කිව්වා. එලක ෆීල්ඩ් එකට යන හැම වෙලාවෙම අරන් ඵලයන්. උනට ඕන උනට ලියපන්. ඔක තමයි හෑන්ඩ් බුක් එක වෙන්නේ ඔගේ කතරු උඹ. ඔක තමයි හොඳම පොත ඔක හිස් පොතක්. ෆීල්ඩ් එකේ ජාම් වෙන දේවල් නෝට්ස් ලියා ගන්න ඔය දැම්මේ. ඔක තමයි ලෝකේ තියෙන හොඳම පොත. මොකද උඹ කතරු ඔක. ඔගේ කතරු උඹ. එහෙනම් Tamanට Taman ලියන්න. ලියවන්න ලියන්න සංගෝනේ නෑ. මේ අපේක්ෂා කරන එක තමයි අපේ තියෙන බාල්දු ගතිය. ඒක මම මේ ධර්මයේ පුංචි කරලා කතා කරන එකක් නෙමෙයි මම මේ කරන්නේ. බුදුරජාණන්ගේ සූත්‍ර පිටකවල තියෙනවා පුංචි කරන එකක් නෙමෙයි තියෙන්නේ. මේ Taman තමයි මේ පොතේ කතරු. ඒක අනුගෙන් ඉල්ලනවායි කියලා කියන්නේ අපි මේ සෙකන්ඩ් හෑන්ඩ් එක රිකන්ඩිෂන් කරලා ගන්නවා. ඇයි ඔරිජිනල් එක ගන්න නැත්තේ? ඔරිජිනල් එක ටිකක් ගණන් හැබැයි. රිකන්ඩිෂන් කරුවට වැඩිය. ඒ නිසා Taman තමයි මේකේ කතරු කියලා හිතාගන්න. මේ මේ දේ විතරයි අනික් සාස්ත්‍රෝන් සහ බුදුහාමුදුරන් අතර වෙනස. කිසිම වෙලාවකට කාටවත් ඒව දෙන්නේ නැහැ උඹ ලියගනි. අනිකට කියන මම ළඟට එන්න මම ඔයගොල්ලෝ ගලවන්නම්. මම ඔයගොල්ලෝ මුදා ගන්න කිසිම තරගයක් නැහැ. ඔන්න ටූල්ස් එක තියෙන තියෙනවා. වැඩේ කරගෙන යන එකයි තියෙන්නේ. දැන් ආනන්දේ රාත්‍රියේ ධර්මදේශනයේදී ආනපානස භාවනාවේ විවිධ අවස්ථා සැකසෙන අවසානයේ අවසාන විඥාන නිරෝධයේ රසය සඳහා ඒක තමයි කියු ප්‍රශ්න. ඒක තමයි කියෝ ප්‍රශ්න එක. මා එවකට ආනාපානයේ පිළියම් පසු රෝදේ නිදින්න පසු විස්තරයක් සබාස සමහරවිට දාන කෝපයේ අනුසය හේතු වෙන්නේ. බොහෝ වෙලාවට අපේ කටට දාන මොනවා වෙන්නේ. ආ පළවෙනි ප්‍රශ්නේ. විද වේදනා අපේ කටට චෛතසිකයේ නිතරම බලන්නේ කෙසේද? දැනගම කරන්නේ පුළුවන් තරම් විශ්වාසයෙන් ඉදිරියට පාර දෙනවා. සමහරවිට එසේ කිරීම ඉස්සරහට ගිහින් සමීකරණය. එන්න පිරිසුදුමත් කියවන එක මේ සංසිඳුනට පස්සේ තියෙන ටික ආයෙත් හිමීට හිමීට කියවන. ඒක ඒ අපලේ ගැස්ම. චෛතසිකේ නිරෝධයෙන් බලන්නේ කෙසේද? දැනට මා කරන්නේ පුරතර විසාරින්ද ඉදිරියට මාර්ග දෙන්නේ. සමහරවිට එසේ කියන විස්තර කරගෙන තිබූ සත්‍ය කැටිය. දෙවෙනි ප්‍රශ්නය. වේදනා සංඥානික වේතර අනුනාදනයේ එසේ. තුනවන සාරේ මහත්යේ විවරණය කෙරේවා. දැන් ওই විදිහට ඉස්සරහට යන්නේ ඒක තමයි හොඳම වැඩේ. දැන් මූලික දැනුමක් අඩු ගන්න. ඊයේ රෑ මතක් කරලා ඔය කලින් මතක් කළා තියෙනවා. ඔයිට වැඩි මූල ධර්මයෙන් උදව් කරන්න බෑ. අත්දැකීම් වැඩි කරන්න. වැඩි කරනකොට මේ බොරතෙල් ටිකක් අරගෙන තැම්පත් කෙරුවට පස්සේ ඒක තෙල් තට්ටු බේරෙන්න වගේ නිස්සද්ද වෙනකොට තට්ටු බේරෙනවා. කලවම් වුණොත් ආයෙසට කොකම බොරතෙල් බාටපත් වෙනවා. ඒ සම්පූර්ණ ධර්මෝණින් ඒක කරන්නේ අත්දැකීමම බොහෝ වාරයක් කරනකොට මේක විඳීම මේක දැනීම කියලා තේරෙනවා. සාමාන්‍ය බලනකොට විඳීම දැනීම බොහෝ විට එකයි වගේ නම විඳීම කියන්නේ වේදනාචෛසිකය දැනීම නැත්නම් වෙන්කොට හඳුනා ගැනීම සංඥාචෛසිකය මේවට ඔయిత වැඩි මූල ධර්මයෙන් උදව් කරන්න බෑ. නමුත් අත්දැකීම ලබා ගන්න දැන්ට බාධාවක් නෑ. ඔය යන සඳහන් කළ තිබුණේ වේදනාවන පුළුවන් තරම් ගිහිල්ලා මම වේදනාව දරා ගන්න බැරි උන්ට ඉරියව් වෙනස් කරනවා. එතකොට පොඩි කැළඹිල්ලක් එනවා තේරෙනවා. නමුත් මේක තමයි අපිට තියෙන එකම ටූල් එක. පුළුවන් තරම් ඉවසන්න බැරි වෙනකොට නැවතිල්ල නිස්සද්දව සතිය වෙනස් කරන්න. ඒකට කැඩෙනවා. ඉතින් වෙන කරන්න බැරි තැන ඒක කරන්න. ආ නිම කර කර ඉන්නකොට මේ වගේ කැතේ කල බිරුවා වගේ දේවල් වෙන් වෙන්න හදනවා. ඒ වෙන්වීම වෙන්නේ කාලයත් එක්කයි. It's a matter of time. ඉතින් ඒක මූල ධර්මයෙන් ඊට වැඩි තල්ලු කරන්න බෑ. නිසා යන ක්‍රමේ හරි ඔය අත්දැකීම් ටික හරි මේක ඉවසිල්ලෙන් ගොඩාක් කල් කරනකොට මම එකින් එක එකින් එක තට්ටු අට්ටු බේරෙන්න පටන් ගන්නවා. ඒක මේ ඉක්මන් කරන්න යන්නත් එපා ස්මාර්ට් වෙන්න යන්නත් එපා මේ සඳහා මට දැනුමමදි කියන්නත් එපා. දැනුම ඇති ඔය අත්දැකීම වැඩි කරන්නයි මම මේ උනන්දු කරවන්නේ. පළවෙනි තුරුණියේ මා පාරයන්ගේ මම දැන් මෙතන සිහිය නිරෝධ විතර ආසක්තනේ සිහිය කායයට මනාව කරකා ඉරක්මත නරල දන පිළිතුරක්තාන්නේ ඉස්තල ඇතුළු ආලෝකයෙන් පරි ඕන දර උදාහරණ. දවස්වල් වේවා ඔයගෙන් ප්‍රශ්නයක් නැහැ ප්‍රකාශයක් තියෙනවා. ඉතින් මේ විදිහට වෙනස්කම් විවිධ ආකාර විවිධ සටහන් ගොඩක් වෙන්නයි ප්‍රශ්න කරන්න එපා. ඒකට අනිවාර්ය ඒක බාධාවකින් තොරව යන්න දෙන එක තමයි කරන්නේ. අර්ථ තුනේ භය පට්ටා යැයි ආකාරයේ වැඩෙන සමාව ඒකේ කරදර නිවස අධ්‍යය. භය පට්ටාන කියන්නේ බය උපදිනවා කියන එකයි. උපට්ඨති කියලා කියන්නේ හට ගන්නවා බය බය හට ගන්නවා. ඒක සඳහන් කරන්නේ යමක බිදි බිදි යන බව දකිනකොට තමන් මෙතෙක් අදහපු දේ තීන හිස්කම තුච්චකම රික්තකම දකිනකොට අනාත්මක දකිනකොට බයක් ඇති වෙනවා මේක මගේ කියාගන්න එපා. ඒ බය ඥානයක් වශයෙන් දකින්න නැත්නම් ඒ බය ද්වේෂෙන් තොරව ඥානපදමේ දකින්න එක තමයි භවනාදී සිටුවේ. ඒකට බයට ද්වේෂය ඇති වෙන එක තමයි නොපුණු මනස ඇති. මේක ඥානයක් වශයෙන් ඒ අනිවාර්යයෙන්ම දැක්කත් නැත්නම් යහට යන්න බෑ කියලා බය කෙරෙහි ද්වේෂය නැතුව මේක ඥානයක් වශයෙන් දකින්න පටන් ගත්තාම එයාට ඒ භයතුපත්තාන ඥාන කියන එක සඳහන් කරලා තිනවා මේ බලවිපස්සනායි. ස්වාමීන් වහන්සේ සෝවාන් ගතියට මන්ද ඥානය හා භයතුපත්තාන ඥානය අවශ්‍යයි. මනස ලක්ෂණය. ඔය පොත පිළිගන්නවා නම් අත්‍යවශ්‍යයි. සත්‍යවිසුද්ධි ක්‍රමයට තියෙන්නේ මේ මාර්ගයේදී හම්බෙන දේවල් පහු කරන්නේ නැතුව කියලා පරපාර කෙලවර කරන්නේ නැතුව ගමට යන්න බෑ. ඒ පාර ගමන් කරන්න ඕන. මනස විඥාණය සහ මතකය අතර සම්බන්ධ කරව තියෙනවා. අපිට වැදගත් කරන්නේ නිලාසය. උපවාසයෙන් දෙකක් සරස්. හිත විඥාන මන මනෝ කිනෝගේ සම්බන්ධය මතකයේ කියන එක අපි කොට කරා සතියට සම්බන්ධයි චෛතසිකයක් හිතේ හට ගන්න චෛතසිකයක් අනිත්‍යව ඒ චෛතසික හට ගන්න මූල ප්‍රභාවයට චිත්ත මන විඥාන මනෝ කියන වගේ පදන පාවිච්චි කරන පුංචි පුංචි වෙනස්කම් තියෙනවා නමුත් මේ චිත්ත සහ චෛතසික දෙක වෙන් කර ගන්න බැරුව අහන ප්‍රශ්නයක් ගාස්වාමීන් වහන්සේ වැඩි සතියක් ප්‍රඥාව අන්තිමට අත්හැරෙන්නේ කියලා බුදුන් වහන්සේ දේශනා කළ බව වහන්සේ ප්‍රකාශ ඒ මෙසේ කියන්නේ සියයේ ශරීරයේ දැනෙන වේදනාව සලවේ ප්‍රත්‍යේ මා අසංස්කාරක සිදුවන චලනයෙන් සිදුවේ අර්ථයේ අසත්‍යයෙන් වැඩි අරමුණ වලට සිටින් නදැනීම අනාගත අභිවේගයන් මේවා සැපයි මේ දුකයි වේදනාවක් කියලා සිදුවේ ආයේ සිදුවේ කියලා වේදනාව දෙන්නේ ඒකට සිදුවේ ජීවන පරිත්‍යාගය කරන්නේ මෙහෙම උපේක්ෂා වැඩිනම් මෙහෙම මේ අදහස් වල ගැටයක් පහදා දෙන්න ඉල්ලා සිටිනවා ඔබ වහන්සේ මනස ලැබේවා මේ ලයිව් ස්ට්‍රීටම සාමාන්‍යයෙන් මේ අටුවාචාර්ය මහන්සලා ඔක්කොම පින්ඩණය කරලා අදහසක් ඉදිරිපත් කරනවා මිනිසෙක් තමන් ඉන රාජ්‍ය රජුරෝ තමන්ට උදහස් වෙච්ච නිසා රාජ්‍ය සේවනාව මෙහෙවන මෙවසාදගෙන ඇවිල්ලා දඩුවක් කරන්න එමස දూరుවා දුවනකොට පිටිපස්සෙන් අශ්වාරෝහක එළවනවා. එළවුණට එයා ගඟකට එනවා. එයා දන්නේ පීනට්ට ගඟේ කිඹුල ඉන්නවා දන්නෙත් නැහැ. දීසුලි සීනා දන්නෙත් නැහැ. ඒ වන්සර දුවගෙන ආපු වේගෙටම පිටිපස්ස බැලුවොත් රාජසේවකයන්ට අහු වෙන්නේ නිසා ගඟ මැදට ආපු අත්තක ඉල්ලලා තියෙන වැලකට පනිනවා වගේ ඉඳලා. ඉවුරේ ඉඳලා. පයින්කොට වැල අහුවෙච්චාම එහෙම වැල වැලේ වැලේ ආධාරයෙන් එහෙම පැතිලා එකට ගියාට පස්සේ අර මෙතෙක් උදව් කරපු වැල බදාගෙන හිටියොත් ආයෙ මේ පැත්තට එනවා. එහා කෙළවට ගියාම වැල අතාරිනවා. ඒ වගේ තමයි අපිට එකොටට යන්න සත්‍ය වීර්ය දෙක සත්‍ය ප්‍රඥා දෙක උදව් කරනවා. නැත්නම් ඒ කෘත්‍ය හමාර කරපු ගමන් අතාරිය නැත්නම් ඒක ආයෙ ගෙනල්ලා අසතේටයි ඥානෙ නැත්තෙන්ට ගෙනල්ලා අතාරිනවා. ඒ නිසා කෘත්‍ය හමාර වෙනකොටම අතාරින එකත් බය වෙච්ච වෙලාවක අල්ලගන්න එකත් ඉතාලම දක්ෂකම. ඒක අපේ ලෝකේ උදාහරණයක් ගන්න පෝල් වෝල්ට් එක. එහෙම නැත්නම් රිටිපයින්න වෙලාවේදී ඉහළම කෙලවරට යනකම් පිට උදව් කරගන්න. ඒකල රිට විසිකිරීමෙන් තමයි එහා පැත්තට පයින්නේ. ඉතින් එහා පැත්තට පයින්නවා රිට බදාගෙන හිටියොත් බෑ. එතකොට බාරක හැප්පුණොත් පරාදයි. ඒකේ ප්‍රයෝජන ගත්තකම විසිකරන්නක ඒක ඉස්සර තිබුණේ දැහැටි කුර තමයි. දැහැටි කුර කොහොම ලස්සනට හදාගන්න දත්පල්ලි වුණා පස්සේ විසිකරනවා. දැන් තියෙන්නේ ත්‍රෝවේ ටයිප් එකේ බික් රේසර් එක. ඒව එකතු කරන්න ගියොත් හරියන්නේ නැහැ. ඒක නිසා ඒ කෘත්‍ය ඒ කියන්නේ ආයුධය ආයුධය විදිහට පාවිච්චි කරනවා කියලා කියන්නේ ආයුධය වුණාට පස්සේ ඒකට වැඳ වැඳ ඉන්නේ නැහැ. අන්තිම කියනවා සතියේට සහ ප්‍රඥාව දෙකටත් වැඩි සැලකිල්ලක් නැහැ. කෘත්‍යමාරයෙන් ඒක හැලෙනවා. හැලුණාට පස්සේ බදා ගන්න කිව්වොත් පිළිළු වෙනවා, ගඳ ගන්නවා, කුණු වෙනවා. ඒ නිසා ඉවර වෙනකොටම කෘත්‍ය කොතනද ඉවර වෙන්නේ? එතකොට මෙයාම හැලෙනවා. එතකොට හැලෙන්න ඉඩ දෙන එක. ඒක තමයි ලොකුම දාහනේ ලෝකේ තියෙන. ජීවිත පරිත්‍යාගය කියලා කියන්න පුළුවන්. මේකට කියන්නේ රුචි අචුකන් ටික දීලා දානවා. පෞරුෂත්වයේ දීලා දානවා. තමන්ගේ අබ්බැහි ටික දීලා දානවා කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. ඔය දීලා තියෙන දර්ශනත් හරි. දර්ශනවත් මේ දර්ශන මුළු ශරීරයම දුර්වල වෙලා අවකාශයක තියෙනවා. ඊයේ දවසේ භාවනා කරනකොට එක එක ආකාරයෙන් නැතිව විකාරකෙකින් කීවරක් වෙනවා. අසුබර වේගින් කැටයට ගිහිලා හරියට කෙසේනම් පොක්කක් අල්ලනකොට විදෙක විදෙක ඇලෙනවා වාගේ කරාවක් කැටයට තාවතියි. එක එක සමාධිය කලින් ඇවිල්ලා නැති විදිහට ගැටෙනවා. මුල ඇතුළු මුල් කටවල් ඇතුළේ නැති වේගින් සිදෙන මුල ඇතුළේ ඉන්න. අර දෙපාරක් කිසිම ආයාසයක තොරව හිත එන්නේ පිළිතුර පහළ කියලා රදනවා. ආලෝකයේ සහිත බලාපොරොත්තු වගේ එකක් ඇදෙනවා. මුළු පරිසරයම පිරුණා. රූප සංඥා කිසිම දෙන්නේ නැහැ. මේ කිසිම වෙනසක් වෙන්නේ නැතුව ගොඩාක් කරනවා. කිසිම වෙනසක් නොවන නිසා පංච පාරස්කන්ධය අනිශ්චයයෙන් බැලුවා. ඊට පස්සේ පස්සේ කියලා බැලුවා. තත්වයේ ඇති විස්තර කරන්න දෙයක් නැහැ. නැගිටාට පස්සේ මානසික සැහැල්ලු විශ්වාසී දෙවිදේනවා. ලොකු පාල් කැලේ ඉන්නකොට ඇහෙන විකාශ සේම සත්‍ය විතර තමයි තියෙන්නේ. මේ අවස්ථාව කර්ණාකර පහළ මේ විකායයන්වත් දෙවසක්. ওই தත්ති අපිට සුභාශිංසනයක් වෙන්නේ පහදන් නැති තාකල් තමයි. ඔය පහදන්ට යනවා කියලා කියන්නේම ලියන්න තියෙන මල්ල ඔබන්න ගිහිල්ලා මේ භාෂාවට දාන්න බැරි දේවල් භාෂාවට දාන්න කියලා අනවශ්‍ය වගකීමක් අරගෙන වෙහෙසකටපත් වෙනවා. මේ කොච්චර පැහැදුවත් නැතත් අත්දැකීම ඔච්චර තමයි. අත්දැකීම පිටිච්ච ගතියක් තියෙනවා. මේක පහදන්න දඟලන්නේ නැති තාක්කල්. දඟලපුවාම ඒ දැඟලිල්ලම මේ අත්දැකීම කරකොලොප්පක් කරනවා. ඒක නිසා හොඳට පටලවිලා ඉන්න. ඔබ බුද්ධියට සින්න වෙන්න ආරින්න. ඔබට සමාදම් වෙන්න. ඔබට එළඹ වාසය කරන්න. එළඹ වාසය කරන්න තියෙන ප්‍රධානම බාධාව තමයි ඔය විස්තර කරන්න තියෙන කුතුහලය. විස්තර කරන්න තියෙන උනන්දුව. මේක ඇත්තටම සැකයක්. හොඳට මේක දන්නවනම් ඔය විස්තර කරලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ தත්ත්වය විතරයි ලෝකෙ විස්තර කරන්න බැරි 100% බුද්ධිය. අපි ඒකටත් අර පුරුදු කුත්තුව ගහන්න හදනවා. පුතු කරලා බලන්න හදලා මේක ඇනලයිස් කරලා බලන්න. ඇනලයිස් කරන මයින්ඩ් එක කියන්නේම සික් මයින්ඩ් එකක්. ලෙඩක්. ඒක ගැටයක්. ඒක වාතයක්. ඒක බෝ වෙන ලෙඩක්. එනිසා ඒක පාවා දීමත් ඒ පාවා දෙන්න ඕන පිළිචකම එනවත් එක්කමයි ඒ පාවා දෙවෙනවා. ඒ තියෙද්දි මේක අදින ගතිය තමයි කොච්චර පිසිදු තත්ත්වයක් දුන්නත් කෙලස් වලට විලැජ්ජ නැහැ. ඒක රින්ගනවා. ඒක තමයි දැනගන්න කණින් ඇදලා විශ්කලලා. එහෙම නැත්නම් දැනගන්න එක මේ කෙලස් කියන්නේ මෙහෙමයි. කොච්චර දුන්නත් එක බුද්ධිර සින්න වෙන්න දෙන්නේ නැහැ. හරියට පවුරු ගන්නවා, කොණිටි ගන්නවා, අවුස්සනවා. ඉතින් මේකට මේ මේ මේ පටලවිල්ලට හේතුව මේක ඥානයක් කියලා හිතන නිසා. මේක මගේ දක්ෂකමක් මේක මේ විමසන නොවන වෙන්නේ නැති ධම්මවිචේ සම්පෝඥංග වෙන්නේ නැති විමර්ශා සම මේ කෘතිපාදේ වෙන්නේ නැති ඥානෙ වෙන්නේ නැති කියලා අපි ළඟ පැටලවිලා තියෙන තාක් කල් මේ ගතිය විසනවා. මේ ගතිය කොනහන ගතිය තියෙනවා. එනිසා මේක තේරුම් කරගන්න ප්‍රඥා මුකේන විචිකිච්ඡා වංචේති ප්‍රඥා ස්වરૂපේ විචිකිච්ඡාම වංචක. ඉතින් සාර පූර්ණ පසද්ධිය පූර්ණ tempattin වෙන්නම දෙන්නේ. ඉතින් ඒකට සූදානම් වෙලා ගියොත් මේව තමයි මෙයාගේ හැටි. මම මේකට උඩගෙඩි දෙන්නේ නැහැ මම මේක අජෝසනය කරන්නේ නැහැ මම මේකට රිංග ගන්නෑ මම මේක අභිනන්දනය කරන්නේ මේ අවශ්‍යන ගතිය කියලා ඉන්නකොට ඒකත් වඳ වෙලා යනවා ඒකත් බොඳ වෙලා යනවා ඒකත් මේ දුර්වල වෙලා යනවා ඒ නිසා අවශ්‍යන්න යන්න එපා මේ බයිනරි ලෙවල්ට ඉන්න මම බඳින්න යන්න එපා ඒකෝටි ගර්ථ ස්වාමීන් වහන්සේ ඊයේ රාත්‍රියේ ධර්ම දේශනාවේදී ඔබ වහන්සේ විඥානයේ ක්‍රියාකාරීත්වය දේශනා කළා ඉඥානේ මායාකාර ස්වභාවය මා ඒ රූපසංඛාර මාය විලාසය දැනගෙන ඒක ප්‍රතික්‍රියා නොකර වශයෙන් මාසක වැඩි කියලා දේශනා කරනවා. පළවෙනි මේ භාවනා වැඩිදුරේ මාගේ භාවනා අධ්‍යක්ෂණය කෙරේ. මේ දියුණු කෝපනේෂ මේ ක්‍රියාවලිය සහ වැඩි ප්‍රේක්ෂාභාවය ඕකමෙන්ට් සිදු බව දැනේ. විඥාන ක්‍රියාකාර දෙක ප්‍රශ්න. කවුද ප්‍රඥාව සහ සතියේ අපහැරීම නිරෝධය බලන්න කියලා වහන්සේ දේශනා කළා. ආනාපාන සතිය හෝ සක්මන් භාවනාවේදී ඇතුළේ එක්ස්පීරියන්ස් එක ගෙන මේ කවුරුකත් හැදිස්තර වෙනවා. Is this the stage when mind enters the nothingness state? There is only for exit both avenues in this therapy. ඔබ වහන්සේ දවසු කරා. ඊට පසු කොටස උත්සාහ කරන්න අරගෙන තියෙනවා ප්‍රයත්නකේ හිතනවා මේ සතිය දුරු කරන්නට සමාධිය දුරු ප්‍රඥාව දුරු කරන්න උත්සාහ කරන්න කියලා එහෙම එකක් නෙවෙයි කියන්නේ සතිය ස්වභාවයෙන් හැලෙනවා වඩාව ගන්න එපා ප්‍රඥාවට ප්‍රඥාව යනවා අඬව ගන්න එපා ඒ නිසා කියනවා පමාදේන කම්පතිති සති බලං ඔබ පමාවට වැටෙනවා ෂුවර් එකට මේ අප්‍රමාදින ප්‍රමාද ඕකට කාට පාට වෙන්න එපා ඔය ව්‍යෝමනාට වෙන එක නෙවෙයි ඔය අප්‍රමාදයට යනවා අප්‍රමාදයට යනවා සමේ වෙච්ච දේ ස්ථිරහානියක් නෙවෙයි. ඒක මේ අපු ලස්සන විපස්සනා ඥාන ආය සම්පූර්ණයෙන්ම හැටි ගෑවිලා යනවා. ඒ නිසා මේ ත්‍රිපුණ ඥාන නැතුණයි කියලා අඬාව ගන්න එපා. ඒක ස්ථිරහානියක් වෙන්නේ නැහැ. ආය ඕකම් වෙල ගහලා ආය ඥානයක් වෙනවා. ඒ නිසා මේක හැලෙන වෙලාවේදී, මේක නිරුද්ධ වෙන වෙලාවේදී, මේක ඡය වෙන වෙලාවේදී, මේක වැය වෙන වෙලාවේදී නොසලී සිටියු main thing is not to worry. මොකද මේ ස්ථිරහණයක් නෙමෙයි වෙන්නේ මේක හේතු හේතුඵල ධර්මයක්. ඇත්තම නැති වෙවි එනකොට තමයි ඒක සජීවී වෙන්නේ. ඒක දිගටම තියෙනවා නම් ඒ කිසිම මේ නැවුම් රසයක් නැහැ. ඒ නිසා ඒකට මේ නැති වෙනකොට සතිය නැති උනායි කියලා ප්‍රඥාව නැති උනායි කියලා අඬාව ගන්න එපා. එනිස ප්‍රඥා නැති කරන්න හදන්න එපා. ඒක අපිටයි කාරණාවක් නෙවෙයි. සතිය නැති කරන්න හදන්නත් එපා. ඒක ඇති වෙන නැති වෙන ස්වභාව තියෙනවා. ඒක නිසා ඇති වෙන ස්වභාවයට මනාප වෙන්න නැති වෙන ස්වභාවයට කනගාට වෙන්නකොත් තාත තියෙනවා. ඒකේ ස්වභාවය දැකලා මේක කෘත්‍යයක් සිද්ධ වෙනවා. ඒ කෘත්‍ය වෙලා ඉවරයි. ඊට පස්සේ ඔබ හිතියත් එකයි මට නැතත් එකයි කියලා දෙකටම නොසලෙන මනස ආවට පස්සේ ඒ සතියටත් වැඩිය උතුම් එකක් තමයි ඒ නොසලෙන මනස, තාදී මනස, උපේක්ෂාව කියලා කියන්න පුළුවන් නිසා බොද්ධංග ධර්ම වල පටන් ගන්න සතියේ ඉවර කරන්න උපේක්ෂාව. උපේක්ෂාව පිළිබඳවත් උපේක්ෂා වෙන්නේ කියලා බුදුහාමුදුරු කියනවා. ඔබ වහන්සේ ඊයේ රාත්‍රියේ දේශනා කළ ධර්මය මා හරියට තේරුම් ගත්තා නම් මට අවසාන ධර්මාකේදී අමාරුයි ප්‍රකාර සත්‍ය දීර්ඝ ප්‍රඥා අධ්‍යයන බව ප්‍රශ්න එක. ධර්මාකේදී සිදුවේ යුත්තේ හේතුඵල ධර්මයේ සිදුවෙන දේවල් ලෙස සතිය කියනවා ප්‍රඥාවට තව ප්‍රතිතය නතර බලන්නේ. ඒක රහතන් වහන්සේලාට සතිය ප්‍රඥාව අවශ්‍යන්නේ නැහැ. ඒසේම රහතන් වහන්සේලා කවුරුත් බාරගන්නේ මනස. ඔබ වහන්සේ කරගෙන යන මේ ධර්ම සේවාව බොහෝ කරක් කරගෙන යන හැටි. ඔබ වහන්සේ බලාපොරොත්තු වන ආත්මාවේ හැටියෙන් සාක්ෂාත් කරගන්න. කොහොම හරි කට්ටියට වැදිලා තියෙන වගේ මට පේන්නේ නිින්ද ගිල්ල නෑ වගේ ඉරයි. ඒකට කමක් නෑ. මේ කියලා තියෙන වගේ තියෙන මටත් කියත හැකි මෙන්න මේ මේ ටික මට එකතු කරත හැකි නැත්නම් මේවා ප්‍රකාශයටපත් කරාට කවදාකවත් ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රහත් වෙනකොට මේක වෙන්නේ ඕනම වෙලාවක ඉන්ද්‍රිය ධර්ම පෙළ ගැහෙනකොට ඒ වගේ බලෙ පිටෙනවා. රහත් වෙන එක සැරේම ඩොක් කාලා කියලා රහත් වෙනවා නෙවෙයි මේ දැන්නත් රහත්ිත තියෙනවා. ඒක වල කියනවා ආය දේවදත්ත හිතට යනවා. ආය අඟුලිමාල හිතට යනවා. මේ කොහොම එක මල්ලේ තියෙන්නේ. මේ මේකකින් මේකට යන්නේ පෙර ධර්ම පෙළ ගැහුනට පස්සේ. ඉතින් අපි ඒක රහත් කරලා උඩ තිල්ලලා අයින් කරන්න හදනවා. ඒ කියන්නේ මේ අපි ළඟ නැහැ. ඔබ තමයි මේ දිව්‍යන් ආංශම වාගෙන මිනිස්සුම වන නාඩගම. බුදුචානන්සේගේ මේකක් නැහැ. හැම කෙනාගේම මේක තියෙන එක තීරුම් ගන්නද. ඒ රහත් මාර්ගයට තියෙන හිතට ගියාට පස්සේ තමයි ළඟ තියෙන ಗುಣ ධර්ම ගැනවත් ආඩම්බරයක් නැහැ. ඒ වගේම රහත් වුණාට පස්සෙත් ඥානෙ නැති අවස්ථාව, අසත්‍යමත් අවස්ථාව අනන්තයි. ඒක ආයේ ඒක ඥාන අවස්ථාවකට කරන්න ඕනේ. ආයේ සත්‍ය අවස්ථාවකට කරන්න. ඒක රහත් උනත් පුංචි පුංචි ෆයින් ඇඩ්ජස්ට්මන්ට්ස් වගේ තියෙනවා. ඒ ෆයින් ඇඩ්ජස්ට්මන්ට්ස් නොකර නිකම්ම ඉන්බිල්ට් එහෙම නැත්නම් ෆුල් පැකේජ් එක රහත් උනත් හම් වෙන්නේ. මොකද තාම හිත තියෙනවනේ. නිසා වරින් වර එන දේවල් මේ මේ පොළොව නඩත්තු කරනවා අපි වරින් වර මේක පියන්න ඕනේ, මොප් කරන්න ඕනේ. මේ භාෂුණය කරන්න බැරි නෙවෙයි. භාෂුණය කරලා වැඩි ඉවර කරලා ගිහිල්ලා. දැන් මේක මේන්ටනන්ස් වැඩ තියෙනවා. එහෙම නොවුනොත් මේකේ දූවිලි එකතු වෙනවා. ඒ වගේ රහත් වුණාට පස්සෙත් භාවනා කරන්න හොඳම නිදර්ශනය තමයි උන්වහන්සේලා මේ සතිය අඛණ්ඩව එක දිගට තියනවා කියන එක නෙවෙයි තියෙන්නේ. සතිය නැති වුණාට තැවෙන්නේ නැහැ. සතිය නැතිවම ගන්න හැටි දන්නවා. කලියුත් කරන මිසක් කණ්ඩාව ගන්න යන්නේ නැහැ. ඇයි මෙච්චර රහත් වෙච්ච මට මේක ඔටෝ වැඩ කරන්න කියලා අහන්න යන්නේ නැහැ. පොතේ රහතන් අතර හොඳටම තේරෙන මේවා සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයකට කියලා. ඒ නිසා කලියුත් කරනවා. අඬහව ගන්නෙත් නැහැ. අතිදිත්ත කරන්න යන්නෙත් නැහැ. අතිශෝක්ති කරන්න යන්නෙත් නැහැ. ඒ නිසා උන්වහන්සේට ඒක භාවනා කරනවා කියලා කියන්න බෑ ඒකට. ඒක තමයි ඒ ජීවිතේ ඒකට. ඒ නිසා මේ වගේ අපිට අපි නොදන්න පැත්තකින් මේ ජීවිතය දිහා බලනකොට කියලාදිම කරන්න බැරි තරම් හැඟුම් පහළ වෙනවා. ඒකේ නවමුතාවයක් ඒකේ වාසිපැත්ත ගන්න. ඉදිරියට උදහිරේ වෙන සත්‍යමත් වෙන වාසිපැත්ත අරගන්න. අවාසි පැත්තට අනවශ්‍ය ප්‍රපංචකරණයට යන්න එපා. උදර්ශනා කරලා සමාධියේදී පණ සාමාන්‍ය ජීවිතයේ සතිය සිදුවන උදර්ශනා බලයෙන් ඔව් කියනවා යෝනිසමස්කාර තියෙන කරන්නේ නැති නෑ කියනවා යෝනිසමස්කාර තියෙන කරන්නේ මේක ලෝකෙට කියන්න යන්න එපා ඔක්කොටම දෙන්නත් එපා Tamanne බලන්න මේ කියන විදිහට මට කොයි වෙලාවෙත් විපස්සනා කරන්න පුළුවන් නම් ඒකත් ජයසිරි මංගලක්. මට අරගෙන නිසා බෑ මේක නිසා බෑ කියනවා නම් මේ මිත්‍ය ආශ්‍රය කරන්නත් එපා ඒක අගේ කරන්නත් එපා ඒවත් නැති බැරි කියන හිත් අසප්පුරුසී හිත් කෙලෙස් හිත් හැකේ සංඥාව දිනවයි ඉතිරිකවත් කරන්නේ අනේකයි කියන්නේ What is the English meaning for, for sanya? There was a සංඥා කියන එක perception කියනවා perceive ඒක තමයි ගොඩක් කලකට බහුලව පාවිච්චි වෙන්නේ සංඥා is translated as perception and uh, perceiving perception that is labeling and recognition is is the function of uh, sanya or the perception cognition. Cognition also you can uh, use as a synonym. Sir, I do concentration meditation and did concentrate. I understood the explanation of Jacob easily. However, the Panya was a little unclear to me. I want to know how does one observe the uh, particles appearing and disappearing. Thus one observed the whole body after the fifth study to feel this uh, sensation of partners. Can you please clarify this? No, if the, for the moment if the concentration is working, don't worry about the other side. Both you can't do. If the concentration is working, later to that discipline, to that with that alignment, that um, uh, uh, equilibrium, you may go to it don't try to understand it, that means you are disturbing the present concentration. So whenever you know one track is growing, don't worry about the other one. Other one is not to worry, it is just for the understanding, so therefore understanding must come according to the way you proceed. So while doing that, don't try to study other part. Rationally or deductive way, that is the way you are uh, diluting the cutting edge of your growth. So therefore, if you understand, and concentration I can understand, it is contributed, it is practical, it is pragmatic, let that grow, let the other to follow, the suit. Without your contribution, that will follow. If you are going to study while doing this, that is the way we are diluting the process or oh, making the front battle uh, the blunt. Don't do it. Let the growing front to grow uh, only the assurance can give is when it is growing, other part will come into uh, knowledge that is part and parcel, it is inbuilt. Here are my object, inbuilt output. Since yesterday, I could see some changes to the meditation. The object became subtle and subtle and less influences. This morning, I let go the thoughts fully without body and so have maintenance of soul, soul of the vacuum space inside. The thought and uh, sounds uh, rage to it naturally uh, melt down without fear. Then some emotions crop up and get off further to the white. At the end, where the soul is or uh, containment inside. Once this episode was over, I concentrated back to the breath again. I could see clearly the flow of the and printed, much clearer than before. The cycle was opposite the way I practiced before. There the low uh, breath and then out breath follows. This clearance is based and forward to forward to you as before, and differently. So this is called the different facets. Uh, the, when you are making a rope, you take lot of strands, they are intertwined. And then your rope happens. When you look at the rope, at one time you get one rope. When you look forward, backward along the rope, different uh, strands appearing, others are disappearing, so that uh, you can see different facets of the same experience. They appear like complete contrast, but they are just facets. So that is called Akhara Panyati, the manners. Different manners make your mind open. Don't try to fight against this manner is against that manner. No, they are very harmonized. They, are, they know how to work it. Only our rational mind is telling this is a different facet and it is against this facet. No. They are in the same facet. So therefore, uh, natural characteristics and the patterns are ever changing. Our mind is going to filter them, then the problem. If you understand the totality, the holistic, then no contradiction. So our mind is always stereotyped and filtering, judgmental, fighting against, so this is something artificial that you have given, so slowly withdraw that. Ultimately you can see the panoramic, the broad spectrum thing. They never fight. Never fight. Unless otherwise your, your judgmental mind, your uh, reaction comes into being. So therefore more and more what you do is, you withdraw the deductive knowledge, rational knowledge, let the direct experience to lead, then onward you are slowly, slowly falling into the least frictional path or the comfort zone. Still the rational mind is working but not in the forefront manner. It is behind the direct touch. So this is the way uh, the direct touch, direct experience, under the nose experience is going to lead. Please facilitate it without interference with the commentaries, judgmental and interference. Saraswati, those singing, dancing and playing musical instruments create violence. I like all three activities, Do I have to stop these three activities since they are Thanks. Please explain another way you can impact in this life. So anything that you do, you appreciate according to the amount of lust you develop, amount of conceit you develop, amount of egocentrism you develop. More lust, more conceit, more egocentric, you feel, I like it, this is my habit, this is my hobby, this is me. So therefore we always try to maximize the pleasure. So we can maximize pleasure by killing, stealing and sexual misconduct. Instead, we can do innocent job of music. So comparatively, you have to see, with respect to the transgression of social norms, still you can be contented with the music. But still you have to understand that the germ is there. And then it is helpful you for you, if it is helpful for you to not to kill, not to steal, not to sexual misconduct, Then and good. But you have taken the, got rid of the worst kind of defilement, but the medium moderate kind of defilement is still a defilement. So then you have to understand how to replace this with a still refined one. More and more you, when you are refining, not the methodology you are refining or replacing, the amount of lust, the, the nutriment that mind is asking, the amount of conceit, the amount of egocentrism, so if it is reducing, your facet, your outward outlook will be slowly, slowly changing. So don't be judgmental on one episode. How to judge it without comparing it? You are the very best person to compare whether you are slowly, slowly refining your tactics so that your lust, uh, conceit and your egocentrism you come into being and it is being dealt with. It is being uh, tackled with, then you are good. Not just killing music is bad or this and that. Uh, that is something very difficult to arrive at a conclusion. You have to see this is a process, one to the other. So therefore, if someone says drinking alcohol good or bad, you have to say, with compare the drug addiction, this is good. With compare to the classic music, this is bad. So good and the bad depend on the circumstantial. So if someone going to say, no, no, alcohol is bad, that means you don't know this world is not depending on alcohol. They are depending more on drugs. It is worst. If you are using alcohol instead of the drugs, something better. But there are other methods, so therefore always understand good and the better. So if you can understand, if you can discriminate from the good from the better, one right at all. You to be, if you wish to be better, the main culprit, the enemy is good. When both are available, you must go to the better. But you are still adhering to the good. The good is the enemy. Good is the friction. Good is the defilement. So this is how we have to use the language, use the comparison, and therefore uh, don't try to look into the one episode and try to decide the world. See, it is a episodes, one after the other. See the, the chronological order, then only you have to decide. There's a notice on the table, one on the female side and another on the male side. Those interested to share taxi to go the airport ඒක උද්‍යානයේ ඉස්සර. පාරකට පස්සේ යාළුවෝ දෙක එක්සෙන් කරලා විතර මේකන නම් කියන්නේ මේ දෙවියන් දෙවියන්ගේ මොකද කියන්නේ මේකට ඇමරිකාව කියන්නේ කාපූලින් කියලා. කාපූලින් සොසයිටිස් තියෙනවා. එයා ඇප්ලයි කරුවට පස්සේ ඒ ට්‍රිප් ඒ පාර යන ඕන කෙනෙකුට පුළුවන් තමගේ කාර්ය ගෙදර දාලා අර කාර්යකේ වණගින්න. ඊට පස්සේ ට්‍රක් එකක් තියෙන වෙනම දිනකට වැඩිය පැසෙන්ජර්ස් ලා අනේ කට්ටියට ඒ ට්‍රක් එකේ යන්න පුළුවන්. තනි එකන යන්නේ එකේ ට්‍රැෆික් කියන්නේ. දිනකට වැඩිය යන සෙනග යන්නේ එකේ සෙනග නැහැ. ඒක යන්න කාපූලින් කරන්න ඕනේ. කාපූලින් කරලා පාර යන තව කවුරුත් පැසෙන්ජර්ස් ලා දාගෙන යනවා. එකම පාර එකම වෙලාවට යන කෙනෙක් දාගෙන ආවල එනකොට එයා බස්සල යනවා. ඊට පස්සේ අනිත් දවසේ එයා කාර්යයක් කරනවා. අනිත් එකන කාපූලින් යනවා. ඒ නිසා ඒ අදහසක් ඔය ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි කා ෆූලින්ගත් වෙනවා හැබැයි. ඉතින් අපේ ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න හමාරයි. අපිට සංඥා 10ක් විතර කල් තියෙනවා. දැන් ඉන්නේ ඉන්නේ සංවිධායකයන් බර අඩු වෙගෙන යනවා. අපේ දැන් නැලවිගෙන ඉන්නේ ඒක ඇදලා තියෙන්නේ. දැන් නිදාගන්න කිට්ටුයි. දැන් අපි ප්‍රශ්න නැත්නම් අපි ගන්නවා අතිරේක විනාඩි 10ක් සක්ම භාවනාව සඳහා. ඒ සක්මන් භාවනාවට අතිරේක විනාඩි 10ක් දුන්න සීල දිනාටම තෙරුවන් සරණයි.